ධර්මානුශාසනා අද ධර්මානුශාසනා පවත්වන දේශකයන් වහන්සේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ. ඉන්නත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ.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 बुद्धं शरणं गच्छामि शरणं गच्छामि धम्मं शरणं गच्छामि शरणं गच्छामि सङ्घं शरणं गच्छामि शरणं गच्छामि द्वितीयं बुद्धं शरणं गच्छ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 ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාසා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාසා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි ඥානාදීර මනී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසවාදා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සමාදාමි මනී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ සමාදත්තානා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි ගානේ මච්චතමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තප්පං ආනන්දේ සාතං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 කල්යානකාරී කල්යානං පාපකාරී ච පාපකං තී සද්ධාවන්ත පින්නතුනි මේ පින්වත් පිරිස ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේ සමුද්ද ඉසයෝ සූත්‍රයේහි සඳහන් වෙන ගාථා ධර්මයක්. මේ ගාථා ධර්මය ඉර්ෂි භාසිතයක් හැටියට දැක්වෙන්නේ පසුව තථාගතයන් වහන්සේ විසින් එය නැවත දේශනා කළ නිසා බුද්ධ භාෂිතයක් හැටියට ත්‍රිපිටකයට එකතු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙර වැඩවසන සමයෙහි භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා පෙර සිදුවෙච්ච සිදුවීමක් පිළිබඳව සිහිපත් කරනවා. මහණෙනි පෙර එක්තරා අවධියක දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයක් හටගත්තා. සුරයන් කියලා කියන්නේ දෙවියන්ට ඒ සුරයන් සහ අසුරයන් අතර යුද්ධයක් පැන නැගුණා. මේ යුද්ධය හටගත්තු මොහොතේ අසුරයන් තමයි මේකට මුල පිරුවේ. අසුරයන් බොහොම නපුරු, ද්වේෂ සහගත සිතින් යුක්තව සුරයන් සමග යුද වදින්නට සූදානම් වෙනකොට මොහොත ආසන්නේ බොහොම 이르දිමත් බලසම්පන්න සිල්වත් ගුණවත් ඍෂිවරු සමූහයක් ජීවත් වුණා. මේ ඍෂිවරු දිවසින් දුටුව සුරයන් සහ අසුරයන් අතර යුද්ධයක් හටගන්නට සූදානම් වෙන බව. එහෙම දැකලා ඍෂිවරු කල්පනා කළා මේ තුලින් මහත් විනාශයක් සිද්ධ වෙනවා. ගුණධම් වෙනසී යනෝ ඒ වගේම දෙවියන්ට සහ මිනිස්සෙයින්ට මහත් වූ ව්‍යසනයක් සිද්ධ වෙනවා. ඒ නිසා අසුරයින්ගෙන් ඉල්ලීමක් කළොත් හොඳයි මේ විනාශේ නොකරන ලෙසට. එහෙම කල්පනා කරලා මේ 이르දිමත් ඍෂිවරු එකතු වෙලා අසුරයින්ගේ නායකයෙක් මුණ ගැහෙන්නට ගියා. සම්බර කියන අසුරේන්ද්‍රයා මුණ ගැහිලා මේ ඍෂිවරු ඉල්ලීමක් කරනවා අසුරේන්ද්‍රයනි අසුරයින් සහ සුරයින් අතර යුද්ධයක් හටගන්නට සූදානම් වෙන මේ මොහොතේ ඔබගේ පාර්ශ්වයනුයේ යුද්ධය අරඹන්නට සූදානම් වෙන්නේ ඒ නිසා අපි මේ ඉල්ලීමක් කරන්නට ආවේ මේ තුලින් මහත් වූ විනාශයක් ව්‍යසනයක් සිද්ධ වෙනවා ඒ නිසා හැකිනම් මේ යුද්ධය නවතා සාමය උදා කරන්නටයි කියලා ඉල්ලීමක් කළා එතනදී සම්බර අසුරේන්ද්‍රයා ප්‍රකාශ කරනවා මේ ඍෂිවරු කියලා කියන්නේ අපට හිතවත් අය නෙමෙයි මේගොල්ලෝ දෙවියන්ට හිතවත් මේගොල්ලෝ සක්‍රයාට හිතවත් ඒ නිසා ඒ දෙවියන්ගේ පක්ෂයේ ගත්තා වූ අය කරන ඉල්ලීම අපි කොහොමවත් පිළිගන්නේ නැහැ. අපි මේ යුද්ධය කරනවාමයි අපි මේ විනාශය කරනවාමයි අපට එරෙහිව නැගී සිටින්නා වූ අපට විරුද්ධකාරයින්ගෙන් අපි පරිගන්නවාමයි ඒ අය සුළු විසුණු කරනවාමයි මේ හානිය මේ ඝාතනය අපි විසින් සිද්ධ කරනවාමයි කියලා අර ඍෂිවරු ඉදිරියේහි සම්බර අසුරේන්ද්‍රයා නැවත නැවතත් ප්‍රතිඥා දුන්නා. ඒ ප්‍රතිඥා දීප වේලාවේ තමයි අර ඍෂිවරු විසින් මේ ගාථා ධර්මයේ ප්‍රකාශ කළේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං පවුත්තං තාතතේ බීජං පලං පච්චනු භුස්සසී එතනදී සඳහන් කරනවා යාදිසං වපති බීජං තාදිසං හරතේ පලක් යම්බඳු බීජයක් ඔබ වපුරන්නේ ඊට අදාළ ඒ හා සමාන අස්වැන්නක් තමයි ලැබෙන්නේ වී වපුරන කෙනාට අස්වැන්න හැටියට වී ලැබෙනවා කුරක්කම් අමුමෙනේරි වපුරන කෙනාට ඒ කුරක්කම් අමුමෙනේරිම තමයි අස්වැන්න හැටියට ලැබෙන්නේ වී වපුරන කෙනාට වෙනත් දෙයක් ඵලයේ හැටියට කවදාවත් ලැබෙන්නේ නැහැ ඒ වගේම අමු මිනිරි ආදී වපුරන කෙනාට ඒවා ලැබෙනවා හැරෙන්නට ඊට වඩා වෙනස් අස්වැන්නක් ලබන්නට පුළුවන් කමක් නැහැ. මේක තමයි ලෝක ධර්මතාවය. මේ උපමාව සඳහන් කරලා නැවත ප්‍රකාශ කරන්නේ කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. අන්න ඒ වගේ යහපත් දේ කරන කෙනාට යහපත් ඵල විපාක ලැබෙනවා. ඒ වගේම පාපකාරී චේතනාවෙන් අයහපත් දේ කරන තැනැත්තාට ඒකාන්තයෙන්ම අයහපත් නපුරු විපාකයක් ඒ තුලින් විඳින්නට සිද්ධ වෙනවා. එහෙම කියලා මේ ඉර්ෂිවරු ප්‍රකාශ කරනවා පෞත්තං තාත තේ බීජං පලං පච්චනු භොස්සසි දරුව නුඹ විසින් මේ දරුව කියලා ආමන්ත්‍රණය කළේ අර අසුරේන්ද්‍රයාට දරුව නුඹ විසින් බීජයක් දැන් මේ මොහොතේ වැපුරුවා. එහි ඵලය නුඹ විසින්ම භුක්ති විඳීවා කියලා ප්‍රකාශ කළා. ඒ කියන්නේ දැන් අර සම්භර අසුරේන්ද්‍රයා නැවත නැවත ප්‍රතිඥා දුන්නා අපි විසින් මේ විනාශය කරනවාමයි මේ ඝාතනය කරනවාමයි මේ වසනේ අපි විසින් ඇති කරනවාමයි කියලා නපුරු චේතනාවෙන් පාපකාරී චේතනාවෙන් ප්‍රතිඥා දුන්නා. ඒ ප්‍රතිඥාවත් සමගම අර පාපකාරී චේතනාව වැපුරුවා වෙනවා. එහි අස්වැන්න එහි ඵලය ඒකාන්තයෙන්ම ඔවුන් විසින්ම ලැබිය යුතු වෙනවා. එහෙමනම් තව කෙනෙක් නසන්නට සිතනවාද එහි විපාකය Taman වෙතම පැමිණෙනවා. තව කෙනෙක් සුවපත් කරන්නට තව කෙනෙක් යහපත් කරන්නට තව කෙනෙක් ජීවත් කරන්නට සිතනවාද එහි යහපත් වූ විපාකය Tamanටම ලැබෙනවා. මේ කුසල අකුසල කර්ම විපාකයයි කියලා කියන්නේ අනිත් බාහිරින් ලැබෙන දෙයක් නෙමේ Tamanගේ චේතනාවට අනුරූපවම ලැබෙන අස්වැන්නයි. තව කෙනෙකුට හොඳක් කරන්නට යහපතක් කරන්නට සිතන සිතුවිල්ලයි කුසල චේතනාව කුසල කර්මය කියලා අපි හඳුන්වන්නේ. ඒ වගේම තව කෙනෙක් නසන්නට විනාශ කරන්නට අයහපතක් කරන්නට නපුරක් කරන්නට ඇති කරන චේතනාවමයි Taman කරගන්නා අකුසල කර්මයේ බවට පත් වෙන්නේ. ඒ යහපත් චේතනාව තුළින් ලෝකෙටත් යහපතක් කෙරෙනවා නම් ඒ අනුව ප්‍රතිඵලය වඩා පුළුල් වෙනවා. ඒ වගේ දේවල් මහ පිංකම් හැටියට හඳුන්වනවා. ඒ වගේම Tamanගේ සිතේ පහළ වෙන නපුරු චේතනාවට අනුව නපුරක් ලෝකෙටත් සිද්ධ කරනවා නම් අනුන් නසන්නට සිටුවා ඒ තුලින් Taman චේතනාවක් පහළ කළා බීජයක් වැපුරුවා ඒ චේතනාව මත ලෝකයාටත් විපතක් කරනවා නම් ඒ විපත හා සමානව විපාකය වඩාත් බරපතල වෙනවා. අන්න ඒ විදිහට හොඳ නරක චේතනාවෙහි සහ ඒ හොඳ නරක ක්‍රියාවන්ගේ ඵලය ඒ ආකාරයෙන්ම තම තමන්ට භුක්ති විඳින්නට සිද්ධ වෙනවා කියන එකයි ලෝක ධර්මතාවය. ඒ තමයි කර්ම නියාමයේ හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. මේ කර්ම න්‍යාමයේ හැටියට හොඳ නරක විපාක ලැබුණා වුණත් මේවා යහපත් විපාකද මේවා අයහපත් විපාකද කියලා සමහර වෙලාවට අපට තෝරා බේරා ගන්නට අපහසු අවස්ථා එනවා. ඒ කුමක් නිසාද? අපි සමහර වෙලාවට ලෝකයේ තුල හඳුනාගෙන තියෙන්නේ ධනය, බලය, නිලය, පිරිවර, කීර්තිය, නිබඳු දේ ලැබෙන්නේ කුසල විපාකයක් වශයෙන් කියලායි. කෙනෙකුට බොහෝ මිල මුදල් තියෙනවා නම් ඒ අය සසර බොහෝ පින් කරපු අය හැටියට අපි හඳුනා ගන්නවා. කෙනෙක් බොහොම බල සම්පන්න නම් අන් අය යටපත් කරන්නට අන් අය මැඩ පවත්වන්නට Taman සිතූ දේ කරන්නට සමත් නම් ඒ අය බොහොම තේජවන්තය හැටියට ඉපදිලා තියෙන්නේ සසර බොහෝ පින්කම් කරලා කියලා අපි හඳුනා ගන්නවා. ඒ වගේම කෙනෙකුට අන් අය පාලනය කරන්න සුදුසු ඉහළ නිලයක් තියෙනවා නම් හොඳ පිරිවර සම්පත්තියක් තියෙනවා නම් බොහෝ තන පැතිරී ගිය කීර්තිරාවයක් තියෙනවා නම් ඒක ඒ අයගේ කුසල විපාකයක් හැටියට හොඳ විපාකයක් හැටියට සැප විපාකයක් හැටියට ලෝකයා හඳුනා ගන්නවා. නමුත් පින්නතුනි සමහර කෙනෙකුට මේ ධනය, බලය, නිලය, පිරිවර, කීර්තිය ආදිය අකුසල විපාකයක් හැටියට ලැබෙන්නටත් පුළුවන්. මෙහෙම කිව්වහම පින්නතුන්ට ටිකක් ගැටලුවක් මතුවෙන්නට පුළුවන් කොහොමද එහෙම වෙන්නේ කියලා. අන්න ඒ කාරණේ निराකරණය කිරීමම තමයි අද ධර්ම දේශනාවෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒ විදිහට ධනෙ බලය නිලය පිරිවර සම්පත්තිය ආදිය කෙනෙකුට කුසල විපාකයක් වශයෙන් උත් ලැබෙනවා කෙනෙකුට අකුසල විපාකයක් වශයෙන් උත් ලැබෙනවා ඒ නිසා කොහොමද අපි මේ දෙක වෙන් කරලා තේරුම් ගන්නේ සමහර වෙලාවට කුසල විපාකයක් වශයෙන් ලැබෙන දේවල් උනත් අඥාන පුද්ගලයා අයහපතට යොදා ගන්නට පුළුවන්. මීට පෙර දිනක ධර්ම දේශනාවකදී අප විසින්ම පැහැදිලි කළා මාර දිව්‍ය පුත්‍රයන් දෙව්ලොව උපදින්නේ කුසල විපාකයක් වශයෙන් නමුත් ඒ අයගේ ද්වේෂ සහගත සිතුවිලි නිසා ඒ තමන් ලැබූ සම්පත්තියෙන් උද්දාමයට පත්වීම නිසා ඒ තමන් ලැබූ සම්පත තමන්ටත් අනුන්ටත් අවැඩ පිණිස පරිහරණය කරලා බොහෝ අකුසල් කරගන්න ආකාරය. සමහර මිනිස්සුත් ඒ ආකාරයෙන්ම තමන් ලබන බලයේ නිලය කුසල බලයෙන් ලැබුවා වුණාට අඥානකම නිසා හෝ අසත්පුරුෂ ආශ්‍රය නිසා හෝ එහෙමත් නැත්නම් ද්වේෂ සහගත හැඟීම් නිසා හෝ මානසික දුර්වලතාවයන් නිසා හෝ ප්‍රඥාවේ මදකම නිසා හෝ ඒවා Tamanටත් අනුන්ටත් අවැඩ පිණිස පරිහරණය කරලා අකුසල් සිද්ධ කරගන්නවා. ඒ වෙනම කාරණයක්. අද අපි මේ කතා කරන්නට යන්නේ ඒ කුසල විපාකයෙන් ලැබෙන දේවල්ම සමහර වෙලාවට අකුසල කර්ම විපාකයක් හැටියටත් ලැබෙන්නට පුළුවන්. ඒ අකුසල කර්ම විපාකයක් හැටියට ලැබෙන දේහි ස්වභාවය අපි කොහොමද තේරුම් ගන්නේ අපි කොහොමද වෙනස හඳුනා ගන්න. කුසල විපාකයෙන් අකුසල විපාකයෙන් කියන දෙකෙන්ම ලැබෙන ඵලය බොහෝ දුරට එක හා සමාන වෙන්නට පුළුවන්. අපි මුලින් පැහැදිලි කළා වැපුරු දෙහි අස්වැන්න ලැබෙනවා කියලා. අපි හිතමු විස සහිත බීජයක් වැපුරුවොත් ඒන් විස සහිත වෘක්ෂයක් විස සහිත ඵලයක් නිර්මාණය වෙනවා. විස රහිත විස නැති බීජයක් වැපුරුවොත් ඒන් විස නැති රුක්ෂයක් විස නැති ඵලයක් ලැබෙනවා මේ ඵල දෙකම බාහිරින් බැලූ බැල්මට ඊටාම ප්‍රියමනාප විදිහට පෙනෙන්නට පුළුවන් එක හා සමාන වෙන්නටත් පුළුවන් ඒ එක හා සමාන වුණු පමණින්ම ප්‍රියමනාප වූ පමණින්ම එහි ඇතුළත තියෙන විස වෙනස් වෙන්නේ නැහැ පිළිතුලේ අර විස නැති ඵලයේ යම්සේද විස ඇති ඵලයක් ඒ ආකාරයෙන්ම නිසා බොහෝ දෙනා වරදවා ගන්නට පුළුවන්. නමුත් අනුභව කළොත් විස සහිත ඵලයේ නිසා කෙනෙකුට මහත් වූ විනාශයක් සිද්ධ වෙන්නට පුළුවන්. අන්න ඒ වගේම තමයි මේ කුසල කර්ම විපාකයෙන් ධනෙ ලැබෙනවා. ඒ ලැබෙන ධනෙ නිසා පුද්ගලයාට යහපතක් වෙනවා. අයහපතක් කරගන්නටත් පුළුවන් නුවණ මද පුද්ගලයාට. නමුත් යහපතක් වෙන තැනට ඒ ධනය Tamanට ලැබෙනවා. ඒ වගේම බලය, නිලය, පිරිවර සම්පත්තිය ආදියත් යහපත් පැත්තට යොදවන්නට පුළුවන් විදිහටයි කුසල විපාකයක් හැටියට ලැබෙනකොට ලැබෙන්නේ. අකුසල විපාකයක් හැටියට ලැබෙනකොට ඒතනත්තාටත් ධනෙ බලය, නිලය, පිරිවර ආදී ඒ ආකාරයෙන් ලැබෙන්නට පුළුවන්. නමුත් ඒ තුලින් ඔහුට යහපතක් නෙමෙයි වෙන්නේ. ඒවා පරිසරණය කරන්න පරිසරණය කරන්න Tamanටත් ලෝකයටත් මහත් වූ විනාශයක්, විපත්‍යක්, ව්‍යසනයක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒතනත්තා තව තවත් අකුසල කර්ම සිද්ධ කරගන්නවා තව තවත් විනාශය සිද්ධ කරගන්නවා ඒ නිසා පින්නතුනේ අපි හොඳට තේරුම් ගන්නට ඕන මේ යහපත් අයහපත් දෙආකාරයටම බලපාන විදිහේ දේවල් තමයි අර මුලින් කිව්ව සම්පත් හැටියට ධන සම්පත්තිය ඒ වගේම බලය පිරිවර ආදී හැටියට ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ ආයුධයක් කෙනෙකුට යහපත් දෙයක් පිණිස පරිහරණය කරන්නත් පුළුවන් භික්ෂුන් වහන්සේලාට හිසරැවුම් බාන්නට දැඩි පිහිය උදව් වෙනවා යම් කෙනෙකුට කෙනෙකුගේ ගෙලස් විඳින්නටත් බැලි පිහිය පරිහරණය කරන්නට පුළුවන්. කෙස් රැවුල් බා ගන්නට ඕන වුණු මොහොතක බැලි පිහියක් ලැබෙනවා නම් ඒක සැබවින්ම කුසල විපාකයක්. එයේ Tamanගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නට ඒ උදව් වෙන නිසා. දායක කාරකාදීන් භික්ෂුන් වහන්සේලාට අටපිරිකරක් හැටියට පූජා කරන දෙහි දැලිපිහියක් තියෙනවා. ඒ පූජා කරන්නේ කුමක් සඳහාද? හිස රැවුල් බාගෙන යහපත් ශ්‍රමණ සාරුප්‍යයෙන් යුක්ත භික්ෂූන් වහන්සේ නමක් හැටියට ගුණධම් වඩන්නට උදව්වක් වශයෙන්. එහෙමනම් මේ භික්ෂූන් වහන්සේ නමකට දැලිපිහිය ලැබෙන්නේ කුසල විපාකයක් වශයෙන්. ඒ තුලින් පූජා කරන දායක කාරකාදීනුත් මහත් වූ කුසලයක් සිද්ධ කරගන්නවා තීක්ෂණ ප්‍රඥාව ලබන්නට හේතු වෙන කුසලයක් සිදු කරගන්නවා. නමුත් යම්කිසි කෙනෙකුට තව කෙනෙකුගේ ගෙල සිඳින්නට, තව කෙනෙකුට හානියක් කරන්නට ඕන වෙලා වටපිට බලනකොට කවුරු හරි දැලිපිහියක් ගෙනත් දුන්නොත් ඒ ගෙනත් දෙන දැලිපිහිය ඔහුටවත් අන් අයටවත් යහපත පිණිස නෙමෙයි පවතින්නේ. විනාශකාරී චේතනාවක් ඇතුව ක්‍රියාත්මක වෙනකොට අතට ලැබෙන ආයුධය මහත් වූ විනාශයක් ඇති කරනවා, මහත් වූ අකුසලයක් සිද්ධ කරගන්නට මඟ පාදනවා. එහෙමනම් යහපත් චේතනාවෙන් යහපත් දෙයක් සඳහා ආයුධයක් සොයනකොට ඒ ආයුධය ලැබෙන්නේ යහපත සඳහායි අයහපත් චේතනාවෙන් අයහපතක් කරන්නට ක්‍රියාත්මක වෙලා ආයුධයක් හොයනකොට ඒ ලැබෙන්නේ අයහපත පිණිසයි. අන්න එහෙමයි අපි මෙහි වෙනස තෝරා බේරා ගත යුත්තේ. යහපත සඳහා Taman සුවපත් වෙන්න අමුදරුවන් පෝෂණය කරන්නට තමන්ටත් ලෝකෙටත් වැඩදායක කුසල ධර්ම සිද්ධ කරන්නට ඕනෑ නිසා යම් කිසි කෙනෙක් ධනය හොයනවා නම් ඒතනත්තාට ධනය ලැබෙනවා නම් ඒ යහපත පිණිසයි. නමුත් තව කෙනෙකුට හදිහූනියම් කරන්නට, තව කෙනෙකුට විපතක් කරන්නට, Taman බලවත් වෙලා අන් අය යටපත් කරන්නට, අන් අයට මහත් වූ විනාශයක් පමුණුවන්නට යම්කිසි කෙනෙක් ධනය හොයනවා නම්, ඒ තැනත්තාට ධනය ලැබෙනවා නම්, ඒ ලැබෙන්නේ යහපත පිණිස නෙමෙයි විනාශය පිණිසමයි. එය කුසල විපාකයක් හැටියට ලැබෙන ධනයක් නෙමෙයි අකුසල විපාකයක් හැටියටම ලැබෙන දෙයක් බව අපි තෝරා බේරා ගන්නට ඕනේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් දේවදත්ත හාමුදුරුවන්ට මහත් වූ බලයක් තිබුණා. උන්වහන්සේට පිරිවර සම්පත්තියත් හිටියා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දේවදත්ත හාමුදුරුවන්ගේ ක්‍රියාපටිපාටිය නිසා එය දැකලා ප්‍රසාදයටපත් වෙච්ච රජවරු පවා හිටියා. අජාසත් රජුරෝ දේවදත්ත හාමුදුරුවෝ කෙරෙහි බොහෝම පැහැදීමටපත් වෙලා උදැසනටත් දහවලටත් රජ බොජුන් දේවදත්ත හාමුදුරුව වෙත පිටත් කර හැරිය. බත් හැලි 500ක් උයලා ව්‍යංජන ආදිය සහිතව රසමසවලෙන් යුක්තව රාජ භෝජනය දිනපතාම හැලි 500ක් ගණනේ දේවදත්ත හාමුදුරුවන්ට පිටත් කළා. එයි මේ හැලි 500ක්ම යවන්නේ ඒ තරම් පිරිවරක් දේවදත්ත හාමුදුරුව සමග සිටියා. ඒ අය කාටවත් පිණුසිඟා වැඩලා වෙහෙසෙන්නට සිද්ධ වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා උදේ ඉඳලා ඉර මුදුන් වෙනකම්ම දහඩිය වගුරුවාගෙන ගෙයින් ගෙට පින්ඩපාති වඩිනවා. සමහර තැනකින් ලැබෙනවා, සමහර තැනකින් ලැබෙන්නේ නැහැ. සමහර තැනකින් දුස්පරස් ලැබෙනවා. ඒ විදිහට බොහොම දුකසේ තමයි උන්වහන්සේලා Tamanගේ ආහාර වේල සපයා ගත්තේ. නමුත් දේවදත්ත හාමුදුරුවන්ට එහෙම දුක් විඳින්නට ඕනුන්නේ අජාසත් රජුරෝ තමන්ටත් තමන්ගේ පිරිවර හැමදෙනාටම දිනපතාම රාජභෝජනේ එව්වා. මේක දැකලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ ඇතැම් භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ සමග ගිහින් ප්‍රකාශ කරනවා ස්වාමීනි හරි ආශ්චර්යයි දේවදත්ත හාමුදුරුවන්ගේ ලැබීම. දේවදත්ත හාමුදුරුවන්ගේ වාග්ය උන්වහන්සේගේ පුණ්‍ය විපාකය හරි ආශ්චර්යයි. ස්වාමීනි අපි දිනපතාම පිඬු සිඟා වඩමින් ක්ලාන්ත වෙනවා වෙහෙසටපත් වෙනවා උන්වහන්සේට නම් ඒ බඳු වෙහෙසක් නැහැ උන්වහන්සේට අජාසත් රජුරෝ දිනපතාම සුවඳ හමන රසමස වලින් යුක්ත රාජභෝජනය හැලි 500 ගානේ උන්වහන්සේගේ විහාරයට පිටත් කරනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි රැවටෙන්නට එපා මහණෙනි මුලා වෙන්නට එපා ඔය ලැබෙන කිසිම සම්පත්තියක් දේවදත්තගේවත් අජාසත්තගේවත් යහපත පිණිස පවතින්නේ නැහැ ඒ තුලින් ඔවුන්ටවත් අන් අයටවත් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ දෙදෙනාටම විනාශය කරගන්නට ලැබෙන සම්පතකුයි ලැබෙන්නේ ඒ නිසා ඒවා දැකලා නුඹලා මුලා වෙන්නට එපා නුඹලා පසුතැවෙන්නට එපා මේ ලෝක ධර්මතාවයේ નિවරදිව තේරුම් ගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා දේශනා කළා. ඊළඟට මෑත යුගයේ අපි දන්නවා මේ ලංකාවේ වසර 30ක් පමණ මහා භීෂණ යුගයක් එහෙම නැත්නම් යුද වාතාවරණයක් පැවතුණා. එතකොට මේ තරම් මහා භීෂණයක් ලංකාව මුළුල්ලේත් ලෝකය මුළුල්ලේත් ඇති කරන්නට මූලික වුණේ ප්‍රභාකරන් නැමැති එක පුද්ගලයෙක්. එතකොට ඒ තනත්තාට මහත් වූ බලයක්, මහත් වූ ධනස්කන්ධයක් ලෝකේ පුරාම ඔහු වෙනුවෙන් එකතු වුණා. ඒ වගේම අවියාද බලය Taman කිව්වොත් ඕනෑම දෙයක් කරන්නට සූදානම් වෙන ජන කොට්ටාසයකුත් ඔහු වටා ඒක රාශී වෙලා හිටියා. Tamanගේ ජීවිතේ විනාශ කරගෙන හෝ අනුන් නසන්නට උත්සාහ කරන ඒ සඳහා ක්‍රියාත්මක වෙන පිරිස ඔහු අතර හිටියා. යහපත් දෙයක් කරන්නටවත් ජීවිතේ පරිත්‍යාග කරලා මිනිසෙක් යොමු කරන්නට අපහසු යුගයක තමන්ගේ ජීවිතය පවා විනාශ කරගෙන අනුන්ට විපත් කරන්නට සූදානම් වෙන පිරිසක් ඔහු විසින් නිර්මාණය කළා. එහෙමනම් මේ තරම් බලයක් මේ තරම් ධනයක් මේ තරම් කීර්තියක් ඒ වගේම මේ තරම් මහා හැකියාවක් ඔහු ලැබුවේ කුමක් සඳහාද තව තවත් අකුසල කර්ම කරගෙන තව තවත් විනාශය කරගෙන මහත් වූ අකුසල කර්ම රාශි කරගන්නටයි එහෙමනම් ඔහුට ඒ අපරාධ කරන්නට සිතුවිලි පහළ නොවුණු මුල් යුගයේ එහෙම සම්පතක් තිබුණේ නැහැ. එහෙමනම් මේ සම්පත ලැබුණේ මොකක් කරන්නට පටන් ගත්තාට පසුවද ලෝකයට විපත් කරන්නට සිතූ තැන ඉඳන් තමයි ඔහුට මේ සම්පත් ගලාගෙන එන්නට පටන් ගත්තේ. දේවදත්ත හාමුදුරුව බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකෙක් හැටියට ඉන්න තාක්කල් උන්වහන්සේට අර වගේ මහා සම්පත් ගලාගෙන ආවේ නැහැ. බුදුහාමුදුරුවන්ගෙන් වෙන් වෙලා සංඝ භේදය කරලා මහ විනාශයක් කරන්න පටන් ගත්ත තැන් ඉඳලා තමයි දේවදත්ත හාමුදුරුවන්ට අර මහා සම්පත් ගලා එන්නට පටන් ගත්තේ. එහෙමනම් පින්නතුනේ අපට මේ ලැබෙන්නේ කුසල කර්ම විපාකයක්ද අකුසල කර්ම විපාකයක්ද කියලා තෝරා ගන්නට තියෙන එකම ක්‍රමය තමයි යහපතක් කරන්නට සිතූ තැනද මට මේ සම්පත ලැබුණේ අයහපතක් කරන්නට සිතූ තැනද මට මේ සම්පත ලැබුණේ කියලා අපි ටිකක් නුවණින් සිතා බැලිය යුතුයි අයහපතක් කරන්නට සිතූ තැන් පටන් නම් ඒ සියලු සම්පත් Taman වෙත ගලා ආවේ ඒ අකුසල කර්ම විපාකයක් සසර ගමනේ සිද්ධ කළා වූ අකුසල කර්මයේ බලය සහ වාසනා ගුණයයි එතනදි ක්‍රියාත්මක වෙන්නේ යහපතක් කරන්නට සිතූ තැනදී නම් ඒ සම්පත් Taman වෙත ගලාගෙන ආවේ සසර කරන ලද කුසල කර්ම විපාකයක් වශයෙන් කුසලයේ වාසනා ගුණයයි Tamanට බලපෑත්තේ. අද සමාජයේ ගොඩක් දෙනා වාසනාවයි කියලා හඳුන්වන්නේ යහපත් පැත්තට පමණයි. නමුත් අයහපතටත් වාසනාව බලපානවා. වාසනාව කියලා කියන්නේ වෙනත් දෙයක් නෙමේ සසරේ හුරු කරන ලද්ද. කුසලයේ නැවත නැවත පුරුදු පුහුණු කළා නම් ඒක කුසලමය වාසනා ගුණය. අකුසල කර්මය නැවත නැවත හුරු පුරුදු කළා නම් ඒක අකුසලමය වාසනා ගුණය. එතකොට වාසනා ගුණයයි කියලා කියන්නේ හොඳ හෝ නරක සාංශාරික වශයෙන් ඇබ්බැහි වෙලා පුරුදු පුහුණු වෙලා තිබීමයි. යම්කිසි කෙනෙක් සසරේ වැඩිපුර අයහපත් දේ සඳහා යොමු වෙලා අකුසල කර්ම රාශි කරගත්තා නම් ඒ අකුසල කර්මයේහි විපාකයක් ඔහුට නැවත නැවත අකුසල කර්ම කරන්නට සහාය වෙනවා. ඒ වාසනා ගුණයත් ඒ තැනැත්තාට නැවත නැවත අකුසල කර්ම කරන්නට සහාය වෙනවා. හැබැයි කුසල කර්ම කරන්නට ඒන් කිසිදු සහායක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම යම් කිසි කෙනෙක් සසර ගමනේ නැවත නැවත කුසල කර්ම සිද්ධ කළා නම් ඒ කුසල කර්ම විපාකයේ ඔහුට නැවතත් කුසල කර්ම කරන්නට සහාය වෙනවා. ඒ වගේම ඒ වාසනා ගුණේ හුරුව ඔහුගේ කුසල් දහම් දියුණු කරගන්නට විශේෂයෙන්ම සහාය වෙනවා. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ පින්කමක් කරන්න කෙනෙකුට අපි ආරාධනා කරලත් කතා කරලත් ආවේ නැත්තම් සමාජයේ බොහෝ දෙනා කියන්නේ ඒ මනුස්සයාට පින්කම කරගන්න තරම් වාසනාවක් නැහැ. ඒ වාසනාවක් නැහැ කියන්නේ සසර ඉබඳු දෙයට මනස හුරු කරලා නැත්නම් සසර එබඳු කුසල කර්ම Taman සිද්ධ කරගෙන නැතිනම් ඒ වගේ පින්කමක් කරන්න අවකාශ සැලසුණා උනත් ඒ තනත්තා ක්‍රියාත්මක වෙන්නේ මන්දෝත්සාහී වෙනවා පසුබට වෙනවා එහෙම නැත්නම් මොකක් හරි බාධකයක් පැමිණෙනවා බාධකේ පැමිණිලා අර කුසල කර්මයේ කරන එක වැසී යනවා හැබැයි මෙතනින් අපි වරදවා ගන්නට හොඳ නෑ පින්කම් කරන්නට යනකොට කුසල් දහම් කරන්න යනකොට පොදුවේ කාටත් බාධක පැමිණෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්ම මාර්ගය කියන්නේ පටිසෝතගාමි මාර්ගයක්. ඒ කියන්නේ ගංගාවක් ජල කඳක් පහළට ගලාගෙන යනවා. ඒක තමයි සෝබාධම. ඒ අපිත් හැමදෙනාම ඒත් එක්කලා කෙලස් භරිතව පහළටම ගලාගෙන යනවා නම් ඒ ජල කඳ අපට උදව් වෙනවා පහළට ගහගෙන යන්න. නමුත් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ආපස්සට අපි හැරුණු සැනින්ම අර ජල කඳම අපට විරුද්ධතේ නැගී හිටිනවා. නමුත් මේ තැනත්තාට අපි විරුද්ධ විය යුතුයි කියලා ජල කඳ ක්‍රියාත්මක වෙනවා නෙමෙයි. ඒ සබා දහමට පටහැනි විදිහට යන්නට උත්සාහ කරන නිසායි ඒ බාධකේ පැමිණෙන්නේ. ඒ වගේ පව්කම් කරමින් අකුසල් දහම් කරමින් ක්‍රියාත්මක වෙන තැනත්තාට ස්වභාවිකවම සහයක් ලැබෙනවා. ඒ වගේම කුසල් දහම් කරන්නට ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට උත්සාහ කරන කෙනාට ස්වභාවිකවමත් යම් තරමක බාධකයක් පැමිණෙනවා. නමුත් මේ බාධක මැඩපවත්වාගෙන ශක්තිමත්ව කුසල් දහම් කරන්නට නම් ශක්තිමත් මනසකින් ස්ථානෝචිත ප්‍රඥාවෙන් නොපසුබස්නා වීරෙන් හා අදිෂ්ඨානෙන් යුක්තව ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් තමයි ඒ තනත්තාට අර බාධක මැඩපවත්වාගෙන යහපත් ප්‍රතිඵල උදා කරගන්නට පුළුවන් වෙන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නියැලෙනකොට කුසල් දහම් කරනකොට බාධා පැමුණුනාය කියලා අපි පසුබට වෙන්නට හොඳ නැත්තේ අන්න ඒ නිසයි මෙහෙම නැවත නැවත කුසල් දහම් පුහුණු කරන තැනැත්තාට නැවත කුසල් කරද්දී ඒව උදව් වෙනවා වාසනා ගුණයේ හැටියටත් උදව් වෙනවා කුසල විපාකයේ හැටියටත් උදව් වෙනවා මහබෝසතාණන් වහන්සේ සසර ගමනේ දීර්ඝ කාලයක් පාරමිතා පිරීම නිසා ඒ උපදවාගත්තු කුසල බලයත් ඒ ඇති කරගත්තු හුරු පුරුද්ද එහෙම නැත්නම් වාසනා ගුණයත් උන්වහන්සේට නැවත නැවත පාරමිතා පුරන්නට උදව් වුණා. බාහිර දේවල් දන් දෙන්නට පමණක් නෙමෙයි අංගෝපාංග දන් දෙන්නට පමණක් නෙමෙයි ජීවිතේ පවා පරිත්‍යාග කරන්නට හැකි මට්ටමට චිත්ත ධෛර්ය ශක්තිය ඒ සඳහා පසුබිම ඉඩකඩ සියල්ලම සැලසුනේ තමන් සසරේ රැස් කරගත්තු කුසල බලයේ විපාකයක් ඒ වගේම වාසනා ගුණයක් නිසා අන්න ඒ වගේ අපිත් කුසල් දහම් කරද්දී පසුබට නොවි නැවත නැවත වීර්ය කරනකොට ඒ තුලින්ම අපට වාසනා ගුණයක් ඇති වෙනවා ඒ වගේම කුසල විපාකයක් ඇති වෙනවා ඒ කුසල විපාකයක් වාසනා ගුණයක් දෙකම එකට ඒකරාශී වෙනකොට නැවත නැවත පින් දහම් කරන්නට ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට අපට බාධක දුරු වෙලා යහපත් මඟක් විවර වෙනවා ඒ වගේම තමයි අකුසල කර්ම කරන කෙනාට අකුසල කර්ම කරන කෙනා නැවත නැවත අකුසල කර්ම සිද්ධ කරලා ඇති කරගන්නා වාසනා ගුණය සහ අකුසල කර්ම විපාකය ඒතනත්තා අකුසල් දහම් කරද්දී නැවත නැවත උදව් වෙනවා අකුසල් කරන්නට ක්‍රියාත්මක වෙද්දී ඒ සඳහා අවශ්‍ය ධනය ඒ සඳහා අවශ්‍ය බලය ඒ සඳහා අවශ්‍ය පිරිවර ඒ සඳහා අවශ්‍ය ප්‍රසිද්ධිය මේ හැම දෙයක්ම ඒතනත්තා වෙත નિરાයාසයෙන්ම ගලා එන්නට පටන් ගන්නවා ඒ වෙලාවට ඒ තැනත්තා කල්පනා කරන්නේ මගේ කාලේ හොඳයි. ඒ නිසා මම හිතූ දේ හිතූ හැටියට කරන්න අවශ්‍ය දේවල් මා වෙත ලං වෙනවයි කියලා. නමුත් ඔහුට වැටහෙන්නේ නැහැ මේ අයහපත කරන්නට සිතූ තැන් පටන් තමයි මට මේ සම්පත් ගලා එන්නට පටන් ගත්තේ කියන බව. ඒ පිළිබඳව නුවණින් තේරුම් ගන්නට පුළුවන් නම් විතරයි ඒ ලැබෙන්නා වූ සම්පත යහපත වෙනුවෙන් යොදවන්නට පුළුවන් වෙන්නේ. නමුත් එහෙම යොදවන්නට තරම් නුවණ පහළ නොවෙන්නේ මොකක් නිසාද? අර සසර ගමනේ හේතනත්තා නැවත නැවත අකුසලයටමයි මනස පුහුණු කරලා තියෙන්නේ. ඒ හුරුව සහ ඒ කර්ම විපාකය ඔහුට එතනින් මිදෙන්නට ඉඩ සලසා දෙන්නේ නැහැ. නැවත නැවතත් එතනම හිර කරලා එහිම විනාශ වෙන්නට මඟ පාදා දෙනවා. හැබැයි ඒ තැනත්තා කුසල් දහම් කරන්නට ගිය තැනදී ඔහුට බාධා පැමිණෙනවා. අර මා මුලින් කිව්වා වගේ පින්කමක් කරන්නට කතා කළා වුණත්, පින්කමක් කරන්නට කටයුතු සම්පාදනය කළා වුණත් කොහේ හරි බාධකයක් පැමිණිලා ඒක කඩාකප්පල් වෙලා යනවා. කොහොමවත් ඒක කරන්නට බැරි වෙන තැනට මඟ සැලසෙනවා. එහෙම වෙන්නේ අර අකුසල කර්ම විපාකයේ සහ අකුසලමේ වාසනා ගුණය අකුසලයට සහාය වෙනවා විනා කුසලයට සහාය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කුසල කර්ම විපාකයේ සහ කුසලමය වාසනා ගුණය කුසලයට උදව් වෙනවා විනා අකුසලයට උදව් වෙන්නේ නැහැ අකුසලයට සහාය වෙන්නේ නැහැ ඒ නිසා තමයි සමහර කෙනෙක් කියන්නේ බිලී පිත්ත කොච්චර වෙලා දාගෙන හිටියත් මට මාළුව අහු වෙන්නේ නැහැ අනිත් මිනිස්සු මාළු බා ගන්නවා මට අහු වෙන්නේ නැහැ. එහෙම කියන්නේ මොකක් නිසාද? ඒ අර අකුසල කර්ම වලට මනස පුහුණු කරලා තියෙන කෙනා ඒ කර්ම විපාකයේම ඔහුට උදව් වෙනවා බොහෝ අකුසල් කරගන්න. ඒ නිසා ඈත ඉන්න මාළුව පවා ඒ බිලි බිලියට ඇවිදින් ඒ හැම ගිලලා ඔහුට අකුසල කර්මය කරගන්නට මඟ සලස්වා දෙනවා. ඒක දැනගෙන කරනවා නෙමේ අර කර්ම ශක්තිය විසින්ම එතනට මඟ සලස්වනවා. නමුත් ඒ විදිහේ හුරුවක් නැති කෙනාට, ඒබඳු කර්ම කරලා අකුසල කර්ම රැස් කරගෙන නැති කෙනාට, එහෙම අපරාධයක් කරන්නට ගියා වුණත් ඒකට බාධා තැනෙනවා. ඒකට ඉඩ සැලසෙන්නේ නැහැ. ඒකට පහසුකම් සැපෙන්නේ නැහැ. කොතනින් හරි ඒක වැරදිලා ගිහිල්ලා තමන් පරාජයට පත් වෙන බවක් තමයි ඔහුට දැනෙන්නේ. ඒ වෙලාවට ඔහු කල්පනා කරන්නේ අනිත් අයට හරියනවා මට හරියන්නේ නැහැ. ඒ මට හරියන්නේ නැහැ කියලා හිතලා පසුතැවෙන්නට දෙයක් නැහැ. ඒ හරි නොගියේ වරදක් කරන්නට ගිහිල්ලාද යහපතක් කරන්නට ගිහිල්ලාද කියලා අපි හොඳට හිතා බලන්නට ඕනේ. මම නැවතත් සිහිපත් කරනවා හොඳ දේවල් කරන්නට ගියාමත් බාධා අපට පැමිණෙනවා. ඒක ස්වභාවිකයි. නමුත් මේ නරක දේවල් කරන්නට ගිහිල්ලා යම් කෙනෙකුට බාධා පැමිණෙනවා නම් ඇත්තටම ඒ ගැන සතුටු වෙන්නට පුළුවන්. ඒ මොකක් නිසාද? නරකට බාධා පැමිණුනොත් විතරයි ඒතනත්තා වරදින් වළකින්නට උත්සාහ කරන්නේ. සමහර දෙනා කල්පනා කරනවා හොරකමක් කරන්නට ගියයින් පස්සේ යම්කිසි වැරදි වැඩක් කරන්නට ගියන් පස්සේ කාට හරි අහු වෙනවා. එහෙම අහු වෙලා ඒ තනත්තා අපහසුවටපත් වෙනවා, සමහරට ලැජ්ජාවටපත් වෙනවා, අපකීර්තියටපත් වෙනවා. සමහර වෙලාවට පොලිසියට යන්නට සිද්ධ වෙනවා, උසාවියට යන්නට සිද්ධ වෙනවා. ලොකු අපහසුතාවයකට ලක් වෙනවා. එතකොට ඒ තනත්තා කල්පනා කරන්නේ අනිත් මිනිස්සු මෙච්චර අපරාධ කරනවා මෙච්චර වැරදි කරනවා ඒ මිනිස්සුන්ට ගැටලුවක් නැහැ අපි මොකක් හරි දෙයක් කරන්න ගිය තැන තමයි අපට මේ හැම අවුලක්ම සිද්ධ වෙන්නේ එතකොට ඒ විදිහට කල්පනා කරලා ඒ අය හිතනවා අනිත් මිනිස්සුන්ට හරියනවා ඒ මිනිස්සු මොන වරද කළත් සමාජයෙන් ඒකට සහාය ලැබෙනවා අපට එහෙම සහායක් ලැබෙන්නේ නැහැ කියලා ඒ අය කලකිරීමටපත් වෙනවා. නමුත් පින්නතුනේ ඒ විදිහේ සොරකමක් කරන කෙනාට වැරද්දක් කරන කෙනාට ඒබඳු බාධකයක් පැමිණෙනවා නම් ඒ බාධකයේ පැමිණුණු නිසා තමයි ඒ අපහසුව ඒ අපකීර්තිය ඒ පීඩාව ආපු නිසා තමයි ඒ තනත්තා වරදින් වළකින්නට මඟ සැලසෙන්නේ. එහෙම වැරදි කරන කෙනාට බාධක නොයනවා නම් අපරාධ කරන කෙනාට දඬුවම් නොලැබෙනවා නම් ඒ තනත්තා දිගින් දිගටම අපරාධ කරන්නට පෙළඹෙනවා. පින තුන අහලා ඇති අර එක කුඩා දරුවෙක් බටු ගෙඩියක් හොරකම් කරගෙන ආවා පාසල් ගිහිල්ලා එන ගමන් එතකොට ඒ අය බොහොම දුප්පත් පවුලක්. ඒ නිසා අම්මා ගෙදරට ඇවිල්ලා ඒ බටු ගෙඩිය ගෙනත් දීපුවාම අම්මා කිව්වා අනේ පුතේ උයන්න දෙයක් නැතුවයි මම මේ බලා හිටියේ. බොහොම හොඳයි ගෙනාපු එක කියලා. එතකොට අර දරුවට ඒකෙන් දිරිමත් වීමක් ඇති වුණා. ඒ නිසා ටිකෙන් ටික හොරකම් කරන්නට පෙළඹුණා. අවසානයේ මහා හොරෙක් බවට පත් වෙලා පොලිසියට අහු වෙලා උසාවියට දාලා අවසානයේ හිරගත කළා. අම්මා මේ ගැන බොහොම දුක් වුණා. දුක් වෙලා කනගාටුවටපත් වෙලා අනේ මගේ පුතා හිරාඩස්සියටපත් වුණාය කියලා දරුවා බලන්නට උසාවියට ගියා. හිර කූඩුව ළඟට ගිහිල්ලා පුතාට කතා කළාම ඒ පුතා කියනවා අම්මේ ටිකක් ළඟට එන්න අම්මගේ මූණ ඉඹින්න කියලා. එහෙම කතා කරනවල්ලා අර හිර කූඩුවේ කම්බි අතරින් අම්මගේ මූණ ළඟට කිට්ටු කරගෙන ලං වෙනකොටම නහය හපා කාලා කිව්වා අම්මේ උඹ තමයි මට මේ විනාශය කළේ එදා මම හොරකම කරලා ආපු වෙලාවේ ඔබයි ඒක අනුමත කරලා මට ආශිර්වාද කළේ ඒකේ විපාකය තමයි අද මම මේ විඳින්නේ කියලා එදා අම්මට Taman විඳින පීඩාවෙහි සුළමුල පැහැදිලි කරලා දුන්නා එහෙමනම් එදා ඒ අම්මා ඒ දරුවට දඬුවම් කළා නම් බැන වැදුනා නම් එහෙම නැත්නම් බියපත් කළා නම් එබඳු දේ නොකරන්නට තරවටු කළා නම් අවවාද කරා නම් නැවත කවදාවත් ඒ දරුවා එබඳු හොරකම් නොකරන්නට තිබුණා. එහෙම වුණා නම් සමාජයට අවැඩදායක අසත්පුරුෂයෙක් බිහි වෙනවා වෙනුවට සත්පුරුෂයෙක් බිහි වෙන්නට තිබුණා. අපි කුඩා කාලේ අපේ මව්පියෝ මොන විදිහේ අයහපතක් සිද්ධ කළා වුණත් අපි හිතමු පාසලේ ගිහිල්ලා වුණුන් රණ්ඩු සරුවල් වෙලා ආවා වුණත් වැරද්ද කාතේ වුණත් අපිට තමයි දඬුවම් කරන්නේ. ඒ වෙලාවට අහවලාගේ වැරද්ද නිසායි මම ගහ බැනගත්තේ කියලා අපට බේරුමක් නැහැ. කාත් එක්ක හරි රණ්ඩු සරුවල් වුණා නම් අයහපත පිරිස අපි ක්‍රියාත්මක වුණා නම් ඒ හැම මොහොතකම දඬුවම් ලැබුණේ අපටයි. ඒ මොකද ඇයි ඒ වගේ දේවල් වලට පැටලෙන්නට ගියේ කියලා. ඉතින් එහෙම වැරද්ද කාතේ වුණත් ඒ වගේ දෙයකට පැටළුනහම දඬුවම් ලැබෙන නිසා බිය නිසාම අපි වැරදි වලින් ඈත් වුණා. ඒ වගේම වැරදි කරන තැන්වලට යන්නේ නැතුව ඒවයින් අපි ඈත් වුණා. එහෙම වුණු නිසා තමයි සමාජයට ප්‍රයෝජනවත් වෙන තත්ත්වයෙන් අපේ ජීවිත ගොඩනගා ගන්නට පුළුවන් උනේ. ඒ නිසා දරුවන් හදන මව්පියෝ, ගුරුවරු, වැඩිහිටියෝ අපි හැමදෙනාම වග බලා ගන්නට ඕනේ. වැරද්දක් කරන වෙලාවට ඒක අනුමත කිරීම සුදුසු නෑ. හැබැයි එකපාරටම ඒ තනත්තාට දඬුවම් කරලා ලැජ්ජා කරන එක සුදුසුත් නෑ. යම් කිසි කෙනෙක් පළවෙනි වතාවට වැරද්දක් කළා නම් කරුණා මෛත්‍රියෙන් ඒකේ වරද පහදලා දෙන්නට ඕනේ. එකපාරටම වැරද්ද හෙලි කළොත් එකපාරටම සමාජයේ ඒක හෙලි කරලා ව්‍යාප්ත කරලා දඬුවම් කළොත් ලැජ්ජා බය නැති වෙච්ච ගමන් ඒ තනත්තා තවත් මහ බරපතල අපරාධ කරන්නට එතන ඉඳන් ඒකම හේතුවක් වෙන්නත් පුළුවන්. මොකද එකපාර වැරද්දක් කරලා පොලිසියට ගිහිල්ලා උසාවියට ගිහිල්ලා දඬුවම් ඉඳලා අපකීර්තියට පත් වෙච්ච කෙනාට ආය අපකීර්තියට පත් වෙන්න දෙයක් නැහැ. ඒ දෙයක් නැති නිසාම ඒ තනත්තා නැවත නැවතත් අපරාධ වලට පෙළඹීමේ ඉඩකුත් තියෙනවා. ඒ නිසා වඩාම සුදුසු දේ තමයි බැරිම තනක් වුණොත් තමයි පොලිසියෙන් උසාවියෙන් දඬුවම් පැමිණෙවිය යුත්තේ. මුල් අවස්ථාවේ කෙනෙක් සකසා ගන්නට පුළුවන් නම් වැඩිහිටියෝ වගකිව යුතු අය විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා ඒ වගේම සමාජයේ අවවාද අනුශාසනා දිය හැකි ඕනම කෙනෙක් ඒ සඳහා ඉදිරිපත් වෙලා ඒ වරදෙහි ස්වභාවය පෙන්වලා දීලා එහි හානිය පෙන්වලා දීලා එයින් එයින් ගලවා ගන්නට හැකියතාක් උත්සාහ කළ යුතුයි ඒ නිසා පින්නතුනේ යම් කිසි කෙනෙකුට වරදක් කළාම දඬුවම් ලැබෙනවා නම් ඒ වරද නිසා අපකීර්තියටපත් වෙනවා නම් අපි කලබල විය යුතු නෑ. ඒකෙන් අපට යහපතකුයි සිද්ධ වුනේ කියලා අපි නිවැරදිව තේරුම් ගන්නට ඕනේ. ඒක අපට හරියට තේරුම් ගන්නට බැරි වුණොත් තමයි අපි වඩා දඩබ්බර වෙන්නේ. මට දඬුවම් කළා මං අපකීර්තියටපත් කළා. ඒ නිසා මම නැවත නැවතත් ඒ බඳු දෙයක්ම කරනවායි කියලා කෙනෙක් දඩබ්බර මනසක් ඇති කරගන්නේ අර ඇත්ත නැත්ත තෝරා බේරා ගන්නට බැරි නිසා ඇත්තටම පින්නතුන් මේ දහම ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන හැටි අපට හරියට හඳුනා ගන්නට පුළුවන් නම් අපට බොහෝ වැරදි වලින් වැළකීලා යහපත් මාර්ගයට එන්නට පුළුවන්කම තියෙනවා. බොහෝ දෙනාට ඒ යහපත් මඟ හඳුනා ගන්නට බැරි වෙන්නේ මේ කුසල විපාක මොනවද අකුසල විපාක මොනවද මේ සම්පත් මා වෙත ලැබෙන්නේ යහපත පිණිසද අයහපත පිණිසද මට මේ දුක වේදනාව මේ අපකීර්තිය මේ දඬුවම ලැබුණේ කුමක් නිසාද හොඳකටද නරකකටද කියලා තෝරා බේරා ගන්නට බැරි වෙනකොට තමයි පුද්ගලයා විනාශය කරා මඟ පාදා ගන්නේ යම් කිසි කෙනෙකුට නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා මේවා හඳුනා ගන්නට පුළුවන් නම් මට මේ දඬුවම ලැබුණේ මොකක් නිසාද? මට මේ අපකීර්තිය සිද්ධ වුණේ මොකක් නිසාද? මේ මේ වරද නිසායි. ඒ නිසා නැවත ඒ බඳු දේ නොකළ යුතුයි කියන තැනට අපට එන්නට පුළුවන් නම් එය තමයි දියුණුවේ මඟ වෙන්නේ, යහපතෙහි මඟ වෙන්නේ. නමුත් බොහෝ දෙනා කල්පනා කරන්නේ අහවලුන් මත්පැන් පෙරනවා අහවලුන් මත්පැන් විකුණනවා, අහවලුන් අපරාධ කරනවා, අහවලුන් සොරකම් කරනවා. ඒ මිනිස්සු යසාගේට ජීවත් වෙනවා. වැරදි කරන අය තමයි මේ ලෝකේ හරියන්නේ. අපි මේ හොඳ කරන්න ගිය තැන තමයි අපට සියලු දුක් විපත් පැමිණෙන්නේ. ඒ නිසා අපිත් ඒ විදිහට හිතු හිතු දේ කරලා හොරකමක් කරන්න ලැබුණොත් හොරකමක් කරලා අපරාධයක් කරන්න සිද්ධ වුණොත් අපරාධයක් හරි කරලා සල්ලි හම්බ කරන එක තමයි වටින්නේ කියලා සමහර වැරදි තීරණ වලට එළඹෙනවා. එහෙම ධන එළඹෙන්නේ මොකක් නිසාද? ධනය කියන එක හැම විටම සම්පතක් හැටියට දකින නිසායි. ධනය සම්පතක් වෙන්නේ කුසල විපාකයෙන් ලැබුණොත් සහ ඒ ලැබෙන ධනය යහපත පිණිස යොදවන්නට පුළුවන් නම් විතරයි. අකුසල කර්ම විපාකයක් හැටියට ධනය ලැබෙනවා නම් එය අයහපත පිණිසම යොදවනවා නම් ඒ ධනය සම්පතක් නෙමෙයි ඒක විපතක්මයි පිණිසුනේ. යම් කෙනෙකුට වැරදි කරන්නට අයහපත කරන්නට ලෝකයට විනාශය කරන්නට අයහපත් චේතනාවකින් ක්‍රියාත්මක වෙනකොට පිරිවර සම්පත්තිය ලැබෙනවා නම් ඒ සඳහා පිරිස් බලය ලැබෙනවා නම් ඒකෙන් විනාශයක්මයි සිද්ධ වෙන්නේ අයහපතක්මයි සිද්ධ වෙන්නේ ඒකෙන් හොඳක් නෙමෙයි සිද්ධ වෙන්නේ ඒ නිසා අපි එතනදී තේරුම් ගන්න ඕන මට හිතූ දේ කරන්න මෙච්චර පිරිසක් ඉන්නවා මෙච්චර බලපුලුවන් කාරකමක් තියෙනවයි කියලා ඒන් උද්දාමයටපත් වෙලා ඒන් මොසපත් වෙලා ක්‍රියාත්මක වීම නෙමෙයි වැදගත් වෙන්නේ බෞද්ධෙක් නම් සත්පුරුෂ මිනිස්සෙක් නම් නුවණින් මෙනෙහි කරන්නට තරම් උසස් මනසක් තියෙනවා නම් අපි හොඳට හිතලා බලන්නට ඕනේ මේ සිද්ධ වෙන්නට යන්නේ යහපතක් දයහපතක් කියලා. ඒ නිසා පින්නතුනේ අපට අයහපතක් හැටියට වෙස්වලාගෙන යහපතට මඟ සැලසෙන්නට පුළුවන්. යහපතක් හැටියට වෙස්වලාගෙන අයහපතට මඟ සැලසෙන්නට පුළුවන්. ධනය, බලය, නිලය, පිරිවර සම්පත්තිය යහපතක්සේ වෙස්වලාගෙන පුද්ගලයාට අයහපත කරන්නටත් පුළුවන්. ඒ වගේම අපකීර්තිය දඬුවම පීඩාව දුක වේදනාව අයහපතක් හැටියට වෙස්වලාගෙන පුද්ගලයාට යහපත කරන්නත් පුළුවන්. මේ ලෝකයේ මිනිස්සුන්ට දුක වේදනාව ලැබෙන එක හොඳ නැහැ. නමුත් ටිකෙන් ටික හරි කම්කටොළු පීඩා ලැබෙනකොට තමයි ඒ අය ඇයි එහෙම වුනේ කියලා හිතන්නට පෙළඹෙන්නේ. ඒකෙන් වළකින්නට මඟ හදා ගන්නට හිතන්නේ. එහෙම වෙනකොට තමයි කුසල් දහම් කරන්නට ඒ අය යොමු වෙන්නේ. ඒ තුලින් තමයි සදාකාලිකවම දුකින් නිදහස් වෙන්නට මඟ පාදා ගන්නෙ. ටික ටික හරි වේදනාව, පීඩාව, දුක, දුම්නස නොපැමිණෙනවා නම්, වැරදි කරනකොට දඬුවම් නොලැබෙනවා නම්, වැරදි කරනකොට අපකීර්තිය නොයනවා නම්, ඒ තනත්තා වඩ වඩාත් පාප ධර්ම වලට ඇබ්බැහි වෙලා, වඩ වඩාත් අකුසල් දහම් සිද්ධ කරගෙන අර දේවදත්ත හාමුදුරුව වගේ ධනය, බලය, පිරිවර දීර්ඝ කාලයක් බෝසතාණන් වහන්සේ සමග ගැටිලා ගැටිලා ඇති කරගත්තු අකුසලමය වාසනා ගුණයත් අකුසල කර්ම විපාකයක් උන්වහන්සේට උදව් වුණා තව තවත් මහා සංඝ භේදය ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම වැනි ආනන්තරේ පාප කර්ම කරගෙන නිරයේ කල්ප ගානක් පැසෙන්නට මඟ සැලසුනේ ඒ අකුසල කර්ම විපාකය පිරිස් බලය වශයෙන් ධන බලය වශයෙන් Taman වෙත ක්‍රියාත්මක වෙච්ච නිසායි. ඒ නිසා මේවා නිවැරදිව බුද්ධිමත්ව තේරුම් අරගෙන Tamanට අයහපත පැමිණෙනවා නම් ඒ කුමක් නිසාද කියන බවත් නුවණින් තේරුම් අරගෙන Taman වෙත ධනය බලය පිරිවර සම්පත්තිය ආදී ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ හොඳක් කරන්නට සිතූ තැන් පටන්ද නරකක් කරන්නට සිතූ තැන් පටන්ද කියලා නුවණින් තෝරා බේරාගෙන ඒ හැම දෙයක්ම යහපත පිණිස යොදාගෙන Tamanටත් ලෝකයටත් වැඩදායක වටිනා සත්පුරුෂ ජීවිත ගත කරන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත්තා වූ සියලු කුසල්